සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී මනී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං තමන්ටත් ලෝකවාසීන්ටත් හැමෝටම එකසේ මෙස්සිත පතුරවමින් මේ භාවනා වගන්තියත් කියවන ලෝකෙටම යහපතක් වේවා කියන අදහසෙන් බුදු ගුණ අනන්තයි සදම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත බුදු අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහ සංඝ ගුණ බලයෙන්ද අනන්ත මහෝපිය ගුණ බලයෙන්ද අනන්ත අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද මා විසින් රැස් කළාවෝ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මාගේ අසනීප අපලං උපද්ද්‍රව ගාදෝස දුක් දුම්නස් නින්දාං අපහස දුරු වේවා දියුණුව සිත සාන්තිය ආරක්ෂාව මාත ලැබේවා මාමෙන්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත් සියලු දෙවියෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා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 අමතමින් වදාළ දේශනයක්. මේ පින්වත් සියලු දෙනාම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීම සඳහායි දැන් මේ බලාපොරොත්තුවෙන් සිටින්නේ. දානමේ පින්කමට වඩා ප්‍රබලයි අබේ දානමේ පින්කම. සතුන් නිදහස් කිරීම, මරණයට කැපවෙච්ච අය නිදහස් කිරීම, සිරගත වූවන් නිදහස් කිරීම ප්‍රබලයි. ඒ පින්කමටත් වඩා සතරපද ගාථාවකින් ධර්මානුශාසනාවක් සුළු වේලාවක පවත්වනවා නම් ශ්‍රවණය කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඊටත් වඩා ප්‍රබලයි. හේතුව දානමය පින්කම් මුදල් තියෙනවා නම් ඕනම කාලයක කරන්න පුළුවන්. අබේදානමේ පින්කම් තමන්ගේ කරුණා මෛත්‍රියේ තියෙනවා නම් කරන්න පුළුවන්. ධර්ම දානමේ පින්කම නම් එහෙම කරන්න බෑ. බුද්ධ ශාසනයක් තිබෙන්න ඕන. අපිත් මිනිස්සු වෙලා උපදින්න ඕන. විශේෂයෙන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය පහ තියෙන්න ඕන. ඕක නැත්තම් බනහන්න බෑ, පින්කම් කරන්න බෑ. මේ ඉන්ද්‍රිය පහ ලැබෙන්නේ පින්වත්නි තමාගේ පින තමයි. හොඳට කල්පනා කරලා බලන්න ලෝකේ මහ ජනතාව අතුරෙන් සද්ධාව, වීරියවත් උත්සාහය, ඒ වගේම සිහි කල්පනාව, හිතේ තන්පත්කම නුවණ මේවා තියෙන කී දෙනාටද කියලා. පින තමයි හම්බ වෙන්නේ. ධර්මදේශනාවක් ශ්‍රවණය කර ගැනීමෙන් මේ ඔක්කොම ලැබෙනවා. දානමය පින්කමත් උසස් අයුරෙන් කරගත්තොත්ම ඉන්ද්‍රිය පහ අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ නිසා හැම දෙයක්ම කරන කියන සිතන හැම දෙයක්ම කරන්න ඕන පින්වත්නි ප්‍රඥාවෙන්මයි. දැන් මේ බණ ටික අහනකොට උනත් ඒ මේ දේ ගැන හිතන්නේ නැතුව දේශනාව ඔස්සේම සිත පිහිටුවා ගන්න පුළුවන් නම් මේකද කියන ඥාන සම්ප්‍රයුක්ත පින්කම කියලා. ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් කරගත්තම නිවන් දක්නාතුරු කොහේ උපන්නත් මහා ධනවාදී කෙනෙක්. ආයු වර්ණ සැප බල ප්‍රඥාව নিরතුරුවම හම්බ වෙනවා. ඒ තරම් ප්‍රබලයි. ඒ නිසා කොයි කවුරු වුණත් දාන සීල භාවනා පින්කම් කරනකොට මවට පියාට අපෝපස්ථාන කරනකොට බුදුන් වඳිනකොට හැම වෙලාවෙම නුවණින්ම වැඩ කටයුතු ටික කරගන්න. එහෙම කරගත්තාම තමන්ගේ ජීවිතයට ලැබෙන පින සීමාවක් කරන්න බෑ ප්‍රතාපවත් පින්කමක්. දවසක් ඔය බුදුරජාණන් වහන්සේට දිව්‍යාංගනාවක් ඇවිල්ලා බොහොම ලස්සන කතාවක් කිව්වා. මේ දිව්‍යාංගනාව පෙර භවයේ manuss ලෝකේ ඉන්දියාවේ බොහොම දුප්පත් කාන්තාවක්. එතුමිය බුද්ධ පූජාවයි බුද්ධ වන්දනාවයි කියන පින්කම් දෙකක් සිදු කරගෙන තිබුණා. මරණයට පත් වෙනකොට පින්වත් මෙන්න මේ පින්කම තමයි එතුමියට සිහිපත් උනේ. බලන්න පින්නතුන මේ බලය අපි හිතන්න නැති පැත්තක්. මේ මාතාව මරණින් පස්සේ උපන්න තවුතිසා දෙව්ලොව මහා විමානයක් ඇති තැන. මොනම දෙයකින්වත් අඩුපාඩුවක් නැති සකල සම්ප දුප්පත් වලින් පිරිපුන් ජීවිතයක්. මෙතුමිය බැලුව මං ආවේ කොහේ ඉඳලාද බැලුවාම පැල්පතක හිටපු කාන්තාවක් පින්කම බැලුවාම බුද්ධ පූජාවයි බුද්ධ වන්දනාවයි මොකද කළේ මෙතුමිය අද තමන්ගේ විමාන වස්තුවත් එක්කම ආව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්ව පුදුම කතාවක් ස්වාමීනි මේ මහා දායාදේ ලැබුණේ මගේ බලපුරුවන්කාර කමකට නෙමෙයි ඔබ වහන්සේගේ ආනුභාව සම්පatti. ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ කතා ප්‍රවෘත්ති කියන අසව පුණ්‍ය කර්මයක් සිදු කරලා අද දිව්‍ය ලෝකයේ මහා දිව්‍ය සම්පත්තියක් වින්දනය කරනවා. එතකොට හැමෝම බුද්ධ වන්දනාව, බුද්ධ පූජාව, තුනුරුවන්ත ගෞරව කිරීම ඉහළින්ම කරයි කිව්වා. ඔන්න බලන්න පින්නතුන් මොනතරම් විපාක වාරයක්ද ඒ වගේ නෙමෙයි අපි අද ප්‍රණීතතර විදිහටයි බුද්ධ පූජාව කරන්නේ. ඒ මාතාවට එදා එහෙම තිබුණේ අද අපි මේ බුද්ධ පූජාව වන්දනාව කරන්නේ උසස් විදිහටමයි. ඒ තරම් ආනුභාවයක් එතුමියට ලැබුණනම් අපේ මුළු ජීවිතේ පුරාම තුනුරවන්ත ගෞරව කරනකොට මොනතරම් ආනිසංස ඵලයක් ලැබෙයිද කියලා තම තමාගේ බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. නිවන් දක්නාතුරු අපායට යන්නේ නැතුව නිදහස් වෙන්න පුළුවන් වෙයි. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්දබුද්ධික කෙනෙක් වෙන්නේ නැතුව සංසාර ගමන අපට යන්න පුළුවන් වේවි. ඒ වගේම නැත කියන වචනේ නොවසා පාවිච්චි නොකර මහා ධනවාදී ජීවිතයක් ලබාගෙන සුගතියෙන් සුගතියට යන්න අපට අනිවාර්යෙන් වාසනා සම්පන්නිය සැලසේවි. ඒ තරම් පුදුම විදිහේ පිනක් අපි මේ කරගෙන යන්නේ මේ පින්නතුල්ල වගේන සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ සමීපචාරීව කටයුතු කරනවා නම් මේ කියන ආනිසංස වාරේ ලබන්න පුළුවන්කම තියෙනවා. මේ කවුරුත් අහලා තියෙනවා මහා ප්‍රජාපති ගෝතමිය ගැන පින්නතුණී මාතාව මේ හඳුන්වන්නේ මහා මාතාව කියලා බුද්ධ ශාසනය. එතුමියගේ ගමන හරීම සංවර ඇති ගමනක් තිබුණා කියනවා. කතාව බොහෝම සංවරයි. පැවැත්ම බොහෝම සංවරයි. කවමදාකවත් අනේ මේ දේ නැත කියන්නේ නැහැ. ඒ මාතාව ඕන දෙයක් ඕන වෙලාවක දෙන්න කැමති. ඒ වාගේ උදාර යුග පුරුෂයෙක් වාගේ තමයි මේ කාන්තාව. ඉතින් මේ කාන්තාව මෙතුමිය පියෝමතරා බුද්ධ ශාසනයේ විශේෂ පින්කමක් කළා. හොඳට මතක තියාගන්න. මේ මාතාව දවසක් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ භික්ෂුණීන් වහන්සේ නමකට හම්බුන ලොකු තනතුරක්. මේ තනතුරට කියනවා භික්ෂුණී ශාසනයේ චිරරාත්‍රඥ භාවය කියන්නේ භික්ෂුණී ශාසනයේ අග තනතුර. මුලපටන්ම දන්නවායි කියන තේරුම. ඉතින් මේ තනතුර දුන්න මේ කාන්තාවට හිතුණා මෙතුමියට හිතුණා අනේ මේ තනතුර මතත් ලැබුණොත් කොච්චර අග නේද කියලා. මෙතුමිය ඉතින් ඔක්කොම නැගිටලා ගියාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි හෙට දානෙට වඩින්න ඕන. අද නම් පින්නතුනේ අපි භික්ෂූන් වහන්සේලා 25 නමක් 100ක් නමක් උපරිම වේවි. ඒ දවස් එහෙමනේ විශාල පිරිසක්. ඒ බුද්ධ ශාසනේ දැන් අපේ බුද්ධ ශාසනයේ මහරහතුන් වහන්සේලා 500යි වැඩ ඉඳලා තියෙන්නේ. සමීපචාරය. ඒ බුද්ධ ශාසනවල ලක්ෂ ගණන් ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා 68 ලක්ෂයක් වැඩ හිටපු බුදුවරයෙක් වහන්සේ නමක් හිටියේ. පියමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සමීපචාරීම ලක්ෂ සංඛ්‍යාත ගණනාවක්. දැන් මේ දානෙට වඩම්මවලා බුද්ධාසනේ පනවා වඩා හිඳවල සියාතෙන් අපෝපස්ථාන කරලා වන්දනා කළ බණහල මේ තමන්ගේ අදහස කිව්වා. ස්වාමීනි අද දාණය දෙවලෝ පතා කරන දානෙකුත් නෙමෙයි. බඹලොවට යන්න ඕන කියන අදහසින් කරන දානෙකුත් නෙමෙයි. මට අනාගතයෙහි සම්බුද්ධ ශාසනයක භික්ෂුණී ශාසනයෙහි අගතනතුර ලැබේවා. අනිත් එක බුද්ධාංකුර මහබෝසත් දරුවෙක් මට හදාගන්න ලැබේවා. බලන්න මේ අම්මලාගේ අදහස පැතුම මොනතරම් අගනේද කියලා. ඒ වගේ මේ ශාසනයේදී සව් කෙලසුන් නසා රහත් වීමට මට වාසනාව ලැබේවා. ඔන්න ප්‍රාර්ථනා තුනයි. ඉතින් මේ මාතා වේදා බොහෝම හොඳින් ගෞරව සංප්‍රයුක්තව ඒ පුණ්‍ය කර්මයේ සිදු කරලා වැඳ නමස්කාර කරලා එයින් නිමාවටපත් උනේ ජීවිතේ පින්කම් කළා. බලන්න මේ පින්කමේ අනුහසින් මේ මාතාව හැමදාම ඉපදෙලා තියෙන දෙව්ලොවමයි. මනුස්ස ලෝකෙත් උපන්න, මනුස්ස ලෝකෙ උපන්නොත් රාජමහේෂිකාවක්. එහෙම නැත්නම් මහා සිටුවරයෝගේ භාර්යාවක්. මහා ධනවාදී තැනක තමයි උපත සිද්ධ ඕනේ. අද බලන්න අද පින්කම මොනතරම් ප්‍රබල නුවණින් කරපු පින්කමක්. ඒ වගේම ඒ මහා ප්‍රජාපති ගෝතමී පුරා කල්ප ලක්ෂයක් සුගතී හිටියේ. ඔන්න බලන්න වැදගත්කම. නැවත නැවත දන් දුන්න සීල සමාදාන පින්කම් කළා. ස්වාමියාද සැලකීම ඉහලින්ම කළා. අන්න පින්කම. ස්වාමියාද සැලකීම ඉහලින්ම කළා. ඒ මහා පුණ්‍ය කර්මයක් මේ සුගතියට යන්නට හේතුබූත වුණා. ඊළඟ ප්‍රාර්ථනාව අර බෝසත් දරුවෙක් හදාගන්න. බලන්න අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන එනකොට මහා ප්‍රජාපති ගෞතමී සමහර අවස්ථාව ලොකු අම්මා වශයෙන් උපත ලබා තිබුණා. ඒ වගේම පුංචි අම්මා වශයෙන් හිටියා. තමන්ගේම මාතාව වශයෙන් ඒ විදිහට පෙරම්දම් පුරාගෙන ඇවිල්ලා මේ ගෞතම සම්බුද්ධ ශාසන කාලේ කපිලවස්තුපුරේ තමයි උපත සිද්ධ වුනේ. බුද්ධ ආවේනික ධර්මයක් තියෙනවා මහබෝසතාණන් වහන්සේ නමක් මෞකුසක පිළිසඳ ගත්තනම් මව් කුසෙන් උපන්නා නම් ඒ මාතාව අනිවාර්යෙන් දින 7කින් පරලෝ යන්න. ඒක ආවේනික ධර්මයක්. මහා පින්වත් දරුවෙක් උපන්න ඒ මව් කුස නැවත දරුවෙක් පිළිසිඳ ගන්න බෑ. ඒකයි විශේෂ ධර්මතාවය. ඉතින් මේ දරුවාව පෝෂණය කරගන්න එන ප්‍රාර්ථනාවක් ඇතු වෙන අම්මා තමයි ඔය මහා ප්‍රජාපති ගෞතමෙන් වහන්සේ. ඉතින් එතුමියපත් වුණ බොහෝම ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. රැක බලා ගනු ලැබුවා බුද්ධත්වයට පත්වලා බලාගෙන හිටියා අද හෙට මාව බලන්නේ කියලා වැඩිය නැහැ අවුරුද්දක් යනතුරු වැඩිය නැහැ මොකද ඒ සඳහා 20000ක් මහරහතුන් වහන්සේ ලෝල කරන්නේ ඉතින් 20000ක් මහරහතුන් වහන්සේලා එක්ක තමයි මේ ගමන සිද්ධ වෙන්නේ ඉතින් සොද්දෝදන මහරජුරෝ දසදහහක් පිරිස පිටත් කළා නව වාරයකදී. ඒගොල්ලෝ මහාන වුණා දහවෙනි වාරයේ තමයි කාලුදායි ඇමතිතුමත් මහාන වෙලා රහත් වෙලා මේ බුද්ධ ප්‍රමුඛ සංඝයා එකතු කරගෙන වැඩම කරගෙන ආවේ. ඉතින් දැන් සුද්ධෝදන මහ රජුරෝත් මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ ප්‍රධාන විසා 160000ක් මව්පිය ඥාතීන් එකතු වෙලා හිටිය මේ බුද්ධ දර්ශනයට. ඒ දවස පුදුම දේශනාවක් කළා. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා හැමදෙනාගේ මාන්නේ දුරු කර දමලා හැමෝටම මේ බුද්ධ ශාසනයේ මහිමය පෙන්වලා දුන්නා. ඊට පස්සේ දානමානුපස්ථාන කරන විහෙර විහාර ඇති වෙලා මෙන්න මේ මහා ප්‍රජාපති ගෞතමිය කිව්වා ස්වාමීනි මට මහාන වෙන්න ඕන. බෑ කිව්වා. ප්‍රතික්ෂේප කළා. දෙවෙනි වරක් තිල්ලුවා තුන්වෙනි වරක් තිල්ලුවා ප්‍රතික්ෂේප කළා. බාරගත්තේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? මේ මාතාවෙන් නතර වුණේ නැහැ. කසාවත් කඩෙන් ගෙනල්ලා පොරවාගෙන හිස බාගෙන පාත්‍රයක් අතේ ඇතිව මහා මගද පිළිපන්නා මාගේ මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ උදෙසාය කියන ප්‍රාර්ථනාවෙන් 500ක් කාන්තාවන් එක්කයි මේ ගමන පිටත් වුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විශාලා මහනුවර පණිවිඩයක් පිටත් කළා ගෞතමිය ඇවිල්ලා ඉන්නවා. ඔබ වහන්සේ වෙනුවෙන් මහාන වෙලා මේ ඇවිල්ලා ඉන්න මහානුපසම්පදා බලාපොරොත්තු වෙයි. ඒ වෙලාවේ ප්‍රකාශ කළා ආනන්දය කාන්තාවන්ට මේ ශාසනයෙහි මහනදම් පුරණ එක අමාරුයි. ඒ නිසා මේක බාර ගන්න අපහසු බව සිහිපත් කළා. ඊළඟට මොකද කළේ? ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා ස්වාමීනි මේ කාන්තාවන්ට මගඵල නිවන්සෝ ලබන්න බැරිද? පුළුවන් ආනන්ද. එහෙනම් ස්වාමීනි මේ ගෞතමියට මහාන උපසම්පදාව දුන්නොත් කොච්චර හොඳද කියලා. ඒ වෙලාව දාල ආනන්දය අෂ්ටගරු ධර්මයේ පිළිගන්න කැමති නම් මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට මහාන උපසම්පදාව දෙනවා. බොහොම ගැඹුරු කරුණාවට. ඒ කරුණාවට රැකගන්න බැරි නිසා තමයි ওই මහාන උපසම්පදාව බුදවරු අනුමත කරන්නේ නැත්තේ. පළවෙනි කරුණ උපසම්පදා භික්ෂුණී අවුරුදු 100ක් වුණත් අද මහානුපසම්පදා වෙන කෙනාට වඳින්න පුදන්න ඕන. ඒක අකමැති නිසා තමයි වික්ෂුණී ශාසනය අතුරුදහන් වුනේ. දෙවැන්න උපසම්පදා වෙන්න දස සීලය රැකගෙන අවුරුදු දෙකක් ඉන්න ඕන. අවුරුදු දෙකක් සික්කමානාවත පුරන්න ඊට පස්සේ තමයි උපසම්පදා ලැබෙන්නේ. උපසම්පදාවත් ලැබෙන්නේ භික්ෂු භික්ෂුණී කියන උබතෝ සංඝයාගේ. ගරුවාපත්‍යයකට පත්වන දින 15ක් මානත පුරන්න ඕන උබතෝ සංඝයාගේ. ඒක ගරු බොහොමන් දැක්වීම. භික්ෂූන් වහන්සේලාට ආක්‍රෝෂ පරිභව නින්දා කිරීම සපුරා තහනම්. භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නව. මාසේ අඩමසකට වරක්. ඒ වගේම ඒ භික්ෂුණී ශාසනය තුල පවතින නීතිමාලා ඉදිරිපත් කළා මේ මාතාව දොහොත් මුදුනින් පිළිගත්තා. ඒ මාතා ඒ තරම් සදහැති අම්මා කෙනෙක්. ඒ මාතාව ඒ මහමාතාව මේ කරුණුවට පිළිගත්තම ඒ අම්මාගේ මහනුප සම්පදාව ඒක තමයි. ඊට පස්සේ අනිත් 500ත් මහාන කළා. ඒතොර මේ මාතාව ගැන පොඩි සැකයක් ඇති වුණා. මොකන්ද සැකය? කවුද මේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ. ඔන්න සැකය. ඒ වෙලාවේ පහද දුන්න මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ ගුරුවරයා තථාගතයන් වහන්සේය කියලා සියපත් කරමින් මා මේ සඳහන් කළ ගාථාවෙන් ධර්මදේශනාවක් කළා. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛතං සංඋතං තීහිතානේහි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං මහා ප්‍රජාපති ගෞතමගේ తত্ত্বය මේ කියන්නේ යස්ස කායේන වාචාය යම්කිසි කෙනෝගේ කය සංවර නම් කය සංවර නම් කියන්නේ සත්ව ඝාතනය සොරකම කාම මිත්‍යාචාර මෙන්න මේ තුනෙන් වළකිනවා නම් කය බොහෝම සංවරයි දැන් ලෝකයේ දේශ බැලුවාම කාය සංවරයේ ඇති උදවිය බොහොම අඩුයි මොකද සත්ව ඝාතනය සොරකම එමට සිද්ධ වෙනවා එතකොට යම්කිසි කෙනෙකුගේ කය සංවර කියනවා නම් පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන මේ ශික්ෂාපද තුන රැකෙන්නට ඕන. එතකොට මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ මේ ශික්ෂාපද තුන මනාව රකින නිසා එතුමියගේ කය බොහොම සංවරයි. වාචාය ඊට වචනේ සංවර වෙන්නට ඕන. ඒක ශික්ෂාපද හතරක් තියෙන. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන හතරක් තියෙනවා. ඒතොර මේ වචනේ පිරිසුදු වෙන්නේ මෙන් වලකින්න ඕන. කේලාම් කීමෙන් වැළකීම. නපුරු වචන කතාවෙන් වැළකීම. හිස් වචන කතාවෙන් වැළකීම. ඒ වගේම බොරු කියමු මුල් එක. බොරු කීමෙන් වැළකීම. මුසාවාදා. හතර. එතකොට මෙන්න මේන් වලකිනවා නම් වචනේ බොහෝම පිරිසුදුයි. පිරිසුදුයි වචනේ. එතකොට මේ වාක් සංවරය ඇති කරගන්න එක හැමෝටම බෑ. සමහරක් කතා කරන්නේ අසභ්‍ය වචන, නපුරු වචන, කේලාම් කීම, බොරුව, වංචා වන්නවට තමයි පුරුදු වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. මේ වැරදි හැඟීම් හතර දුරු කර දමලා හොඳ වචන පාවිච්චි කරන්න. දැන් බලන්න ත්‍රිසංගත සතෙකුට උනත් හොඳ වචනෙන් කතා කළාම හොඳට හීල වෙනවා. නපුරු වචනෙන් කතා කරොත් පැත්තකටවත් එන්න දකිනකොට බයයි. ඒ වගේ අපි උනත් අපේ අම්මා තාත්තා සහෝදරයන් හොඳට කතා කරනවා නම් අපි බොහෝම ප්‍රියයි. දෙමව්පියන්ගේ ආදරය හදපත්ලෙන් දරුවන් වෙත යොමු වෙනකොට දරුවෝ පුදුම විදියට යටහත් වෙනවා. පුදුම ආදරයක් පුදුම කරුණාවක් පුදුම මෛත්‍රයක් ඒ දෙමව්පියන්ට දක්වනවා පින්නතුනේ. මත්පැනට ගොදුරු වුණ පියාට අර දරුවා ඒ තරම් සැලකිල්ලක් නැහැ. අම්මාට පුදුම ආදරයක් තිබෙන්නේ. මොකද අම්මාගෙන් තමයි අපට හැම දෙයක්ම ලැබෙන්නේ. ඉතින් පියතුමත් හොඳ හැටි සංවර වෙලා ඉන්නවා නම් අර දරුවාගෙන් පුදුම ආදරයක් ලැබෙනවා. කියන දේ අහනවා. මව්පියන්ගේ පාදක ස්පර්ශ කරලා වැඳ නමස්කාර කළාම ඒ මව්පියන්ගෙන් ලැබෙන ආශිර්වාදය වෙන කිසිම කෙනෙකුගෙන් පින්නතුනි හම්බ වෙන්නේ නැහැ. වෙන අයගෙන් ලැබෙන ආශිර්වාදය ඊර්ෂ්‍යාවෙන් ලැබෙන ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඒ වගේම තණ්හාවෙන් ලැබෙන ආශිර්වාදයක් වෙන්න පුළුවන්. නමුත් අපේ අම්මා අපේ තාත්තා දෙන ආශිර්වාදේ එහෙම එකක් නෙමෙයි පින්නවත්. ඔබට දියුණුවක් වේවා කියලා කියන්නේ ඊර්ෂ්‍යාවෙන් එහෙම නෙමෙයි. කිසිම දරුවෙක් හිතන්න එපා මව් කෙනෙක් පිය කෙනෙක් එහෙම කියයි කියලා. හදපත්ලෙන් කරන ආශිර්වාද කළාම අපද පින්වද පුදුම දියුණුවක් සලස ගන්න පුළුවන්. ඒ ආශිර්වාදය එසේ මෙසේ ආශිර්වාදයක් නෙමෙයි මේ පින්නතුල් අහලා තියෙනවා. බුදු වෙන සියලුම මහ බෝසත්වරුන්ට විවරණයේ ප්‍රථමයෙන් දුන්නේ කවුද අම්මා අම්මාගේ වචනේ ඒ තරම් ප්‍රබලයි සමහර දරුවෝ දෙමව්පියන නිග්‍රහ කරනවා ගහනවා බනිනවා නමුත් ඒ අම්මා නෙවෙයි දරුවා කෙරෙහි වෛරයක් ඇති කරගන්නේ පුදුමයි පින්නතුනේ හිතා ගන්න බැරි හිතක් තමයි අපේ අම්මා ළඟ තියෙන්නේ ඒ මව්ගුණ අපමණ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධෝ විය මාතා උන් අම්මා කෙනෙකුට දීපු නිලය බුදු කෙනෙක් වැනි අම්මා අම්මා යන බුදු කෙනෙක් කිය. ඉතින් බලන්න ඒ කෙනෙකුට ගැහුවොත් බැන්නොත් නිග්‍රහයක් කළොත් මේ ලෝකෙ ඉන්න පුළුවන් වේද බෑ. ප්‍රථමයෙන් විපාක දී මහා දුකට වැටෙනවා. ඒ තරම් බරපතලයි. ඒ වගේ යමෙක් අම්මර තාත්තට සැලකුවා නම් ඒ පින මැති පින්නතුනේ අමහා මහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න. ඒ තරම් ප්‍රබලයි. ඔය අපේ මහා බෝසතාණන් වහන්සේ මවට සලකපු ජාතක දේශනාවන් පියාට සලකපු ජාතක දේශනාවන් බොහෝම තියෙනවා. තිරිසන් ලෝ ඕකින්දලත් අම්මට තාත්තට සලකලා තියෙනවා. ඒ වගේම නැතිබරි ඊටාම අසරණ අවස්ථාවලදීත් මව්පිය අමතක කළේ නැහැ. ඒ තරම් ඉහළින්ම සැලකුවේ අම්මගේ තාත්තගේ වටිනාකම දන්න නිසායි. එතකොට මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේත් අන්න ඒ වගේ මහා උත්තමාවක්. එතුමියගේ වචනේ පිරිසුදු වගේම මනසත් බොහෝම සංවරයි. මනස බොහෝම සංවරයි. දැඩි මසුරුකම නැහැ. ඊර්ෂ්‍යාව තරහව නැහැ. මිසදුටුකම නැහැ. ඔය හිතේ බලපවත්තන කරුණු තුනයි. දැන් අපේ අපිට හටගනු ලබන මසුරුකම තණ්හාව අපේ සිතේ හටගන්න කයේ වචනේ නෙමෙයි. ඒ වගේම තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හටගන්නෙත් අපේ මනසෙමයි. ඊළඟට වැරදි අවබෝධය, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා අපි පාවිච්චි කරනවා. ඒ හටගන්නත් මනසෙමයි. එතකොට මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ මහා පුදුම ත්‍යාගවන්ත මාතාවක් මම මුලින්ම කිව්ව එතුමිය අතටපත් වෙන ඕනම දෙයක් දෙන්න සූදානම්. එතුමියගේ කරුණාව මෛත්‍රිය මහා පුදුමයි අනුකම්පා ගුණය ඊටාම ඉහළින් පිහිටලා තිබ්බා. මහා පුදුම ගුණය. අවිහිංසා දහස් කරුණා මෛත්‍රී ගුණ බොහොම හොඳට පෝෂණය වෙලා තිබුණා. ඒ නිසා එතුමියගේ හිතේ මොනම ඊර්ෂ්‍යාවක්වත් නැහැ. කුලකාන්තාවක් වුණා තීර්ෂ්‍යාව ඒ අම්මා ළඟ නැහැ. ඊළඟට මේ අම්මාගේ තිබුණ හොඳ යහපත් අදහස් නරක අදහස් පාප මිත්‍යා දෘෂ්ටික අදහස් මොකුත් නැහැ. ඔක්කොම පිරිසුදු අදහස් තිබුණේ. ඉතින් මෙන්න මේ මාතාවගේ මේ ගුණ ටික ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ වදාරනවා තමහං ග්‍රෝමි බ්‍රාහ්මණං මේ ගුණයන්ගෙන් පිරිපුන් කෙනා මම හඳුනන්නේ බ්‍රාහ්මණ කෙනෙක් හැටියට. බ්‍රාහ්මණ යනු මහරහතන් වහන්සේ. එතකොට මේ ගෞතමින් වහන්සේ මේ වෙනකොට රහත් වෙලා. ඒ රහත් වෙච්ච නිසා තමයි බ්‍රාහ්මණ නාමයෙන් ඒ අම්මාව ආමන්ත්‍රණය කළේ. ඊළඟට මේ ශාසනය වෙනුවෙන් ඒ මාතා පුදුම ධෛර්යයක් දැක්වුවා. පුදුම උත්සාහයකින් කටයුතු කරලා භික්ෂුණී ශාසනය ව්‍යාප්ත කරලා භික්ෂුණීන් වහන්සේලා තිතිවිය යුතු සියලුම යුතුයකම් ඉෂ්ට කරලා දුන්න ප්‍රධාන උත්තමාව හැටියට සංඝ සභාවේදී හම්බ වුණා භික්ෂුණී ශාසනයේ අගතනතුර රහත් බව ලැබුණා මහ බෝසත් උතුමා පෝෂණය කරන කරුණු තුනම සම්පූර්ණයි දැන් පිරිනුවන් පාන්න ආසන්න වුණා බොහොම වයසයි මේ මාතාව ඒ මාතාව කිව්ව පින්වතුනි පුදුම කතාවක් බුදුරජාණන් වහන්සේට ඒ කතාව මේකයි. මහමන්දාතාදී නරින්දානං යා මාතාතා භවන්නවේ ස්වාමිනේ මේ ලෝකෙ හිතේ ඉසුරුණත් මහා ධනවාදී මන්දාතුවාදී මහා රජදරුවෝ ඒ රජදරුවන්ගේ අම්මලා හිටියා ඒ අම්මලා නිවන් දැක්කේ නැ සසරට වැටුණා ඔබ වහන්සේගේ අම්මා වූ මම සසරට වැටුණේ නැහැ සංසාර ගමනෙන් නිදහස් වෙලා අමහා මහ නිවනටපත් වුණා කියලා එතුමියට එතුමිය පැහැදිලි කළ දුන්නා. ඔන්න බලන්න මේ මාතාව කියපු කතාව ඔබ වහන්සේ අමා ධර්මයේ මට ලබා දුන්න නිසා තමයි මේ තරම් වාසනාවක් මගේ ජීවිතයට හම්බ වුණේ. ඒ අනුව සලක බැලුවම පින්නතුනේ මේ මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේගේ ජීවිතය මහ පුදුමයි. අන්න ඒ වගේ ගිහි පැවිදි කොයි කවුරු වුණත් අපි කරුණාව අනිවාර්යෙන් දියුණු කරගන්න ඕන. මෛත්‍රිය දියුණු කරගන්න ඕන. ඒ වගේම ඊර්ෂ්‍යාව නැති මුදිතාව දියුණු කරගන්න ඕන. ඒ වගේම කම්පා වෙන්නේ නැති අකම්පිත නම් වූ උපේක්ෂාව හදාගන්න මොනම දෙයකටවත් හිත නරක කරගන්න එපා මොනම දෙයකටවත් තරහ ක්‍රෝධ ඊර්ෂ්‍ය ඇති කරගන්න එපා නුවණ පාවිච්චි කරලා ඉවසීමෙන් කටයුතු කරන්න. ඒක තමයි ඕන කරන්නේ. බුද්ධ ධර්මයෙන් ප්‍රකාශ කරන්නේ ඒක කෙනෙක් අසවල ඇවිල්ලා බැන්නා මට නිග්‍රහ කළා, තර්ජන ගර්ජන කළා, ලාභ කළා, ඒව ගැන හිතන්න එපා. හොඳ නිදර්ශනයක් තියෙනවා බුදු ඔය මංගල බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ ධනවාදී සිටුවරයෙක් හිටියා. මෙතුමා තමයි සංඝා වාසය හදලා පූජා කරේ. දවසක් මිනිස්සේ තානායමක වගේ බිම නිදාගෙන ඉඳලා තියෙන මඩමක. ඉතින් මේ සිටුවරයා පාර යන ගමන් කිව්වා උඹ රාත්‍රී කාලේ පුළුවන් තරම් හොරකම් කළා මේ දැන් බුදියගෙන ඉන්නයි. මේකට වෛරයක් නැඳගත්තා. බලන්න කරපු පාප කර්මය සිටුවරයාගේ මුළු මහත් කෙත් යායට හත්වරක් ගිනි තිබ්බා. මොන පවක්ද? කෑම ටිකක් නම් ජීවිතේටයි හම්බ වෙන්නේ නැහැ. ඒත් කම්පාවක් නැහැ. ඊළඟට ඇහුවා මේ සිටුවරයා වැඩිපුර ප්‍රියමනාප කරන්නේ මොකටද කියලා. කිව්වා බුදුරජාණන් වහන්සේගේ සංඝාවාසයට. මේ අසත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ පින්නපාත වැඩිහාම අර මහා මාලිගාවට ගිනි තිබ්බා. ඔන්න බලු මුළු සංසාර ගමනේදී පිච්චි පිච්චි ඉන්න පුළුවන්. ඉතින් දැන් සිටුවරයා උඩ පැන පැන කෑ ගහන අප්පුඩි ගලා. දැන් අපි හිතන පිස්සු හැදිලා ඉන්නේ නැහැ නෑ. එයා කියන මගේ ධනය වරක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. සාදු සාදු මට තවරක් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න වාසනාව ලැබුණා. ඔන්න බලන්න මේ අපේ අම්මලා තාත්තලාගේ උදාර අදහස් බුදු සසුන වෙනුවෙන්. පොඩි අදහස් නෙමෙයි. මේ විදිය අදහස් ඇතිවෙච්ච නිසා තමයි මේ බුදු සසුන ආරක්ෂා වෙවි ආවේ. ඒ වාගේ පියවරුත් ඒ වාගේ මව්වරුත් අදත් පින්නතුනේ මේ බුදු සසුනට හම්බෙලා තියෙනවා. බලන්න ඔය හදලා තියෙන විහෙර විහාර කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ වැය කළේ තමන්ගේ දරුවන්ට දෙන්න බැරි නිසා නෙමෙයි. අනේ මටත් බුදු සසුනටත් යහපතක් වේවා මටත් දුකින් නිදහස් වෙන්න ලැබේවා කියන ওই ප්‍රාර්ථනාවෙන් තමයි අපේ අම්මලා තාත්තලා මේ තරම් මේ ධනයක් වියදම් කළේ. දැන් මේ බලන්න මේ සම්බෝධි විහාරස්ථානේ මේ මොන තරම් දැකුම් කළු තැනක්ද මේවාට වියදම් කළ මුල මුදල් ඒ දෙමව්පියෝ දරුවන්ට දෙන්න බැරි නිසා නෙවෙයි මෙලව හදාගන්න පරලොව හදාගන්න අනේ අපටත් නිවන් සම්පත් ලැබේවායි කියන උදාන පැතුමෙන් තමයි ওই බුදුසසුනට විහිදම් කරන්නේ. ඒ නිසා හැමදෙනාම බොහෝම සන්තෝෂයට පත් වෙන්නට ඕන. අපගේ කාලය, අපගේ ධනය, අපගේ ශ්‍රමය වැය කරන්නේ සම්බුදු සසුන වෙනුවෙන් කියලා. මේ වගේ ජීවිතයක් නැවත ලැබෙයි කියලා මේ කිසි කෙනෙක් හිතන්න එපා. මොකද මරණයට පත්වන වෙලාවේ කවර අදහසක් එයිද කියලා අපි කවුද දන්නේ. ඒ නිසා මැරෙනතුරු පුළුවන් තරම් පින් කරගන්න. උදේ හවස මේ පින්නතොල්ලා සමස්ත ලෝකවාසීනොත් ඉන්න ඉන්න තැන්වලදී බුදුන් වැඳ ගන්න. ඒ වගේ මල් පහන් ගිලන්පස පූජා කරගන්න. පන් වීදුරුවක්වත් යමක් නැත්නම් පූජා කරගන්න. අනිවාර්යෙන් මව පියා දෙන්න අමතක කරන්න එපා. ඔන්න ওই ටික කටයුතු කරන් ගියොත් හැම දිනාටම සැපයක් හම්බ වෙනවාමයි. ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබෙන්නේ ওই පින්කම් වලින්. මේ මව්වරුනොත් මේ මහත්වරුනොත් කල්පනා කරගන්න මගේ ජීවිතේ ලස්සනෝනේ මගේ ජීවිතේ සැපවත් වනේ වෙන කිසිම දෙයකින් නෙමෙයි අතීත ගියාත්ම භාවවලදී බොහෝම පින් කරලා තියෙනවා. හැබැයි මේ වගේ නම් පින් කරන්න හැබුණ ලැබුණයි කියලා පිළිගන්න එපා. බුදුසසුනක් තිබුණද කියලා කවුද දන්නේ? නමුත් අද නිර්මිත සම්බුද්ධ ශාසනය, නිර්මල බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. ඒ බුදුසසුනෙන් පුළුවන් තරම් ඵල ප්‍රෝජන නෙලා ගන්නකොට පින්වත්නි, අනේ මොන තරම් කුසල් සම්පත්තියක් අපිට ලැබෙයිද? ඒ තරම් ප්‍රබලයි. අද ওই දෙව්ලොවට ගිහිල්ලා ඉන්න දෙවියන් බ්‍රහ්මින් පුදුම සන්තෝෂයක් විඳිනවා. මේ බුද්ධ ශාසනය නිසා මහා පින් කරගෙන ගිය බව. ওই දෙව්ලොව කතාවක් අහලා තියෙනවනේ පින්නතුල්ලා බුදුරජාණන් වහන්සේ හත්වැනි වැසි සමය ගත කරන්න වැඩිය දෙව්ලොවට මහා මායා දිව්‍ය රාජයා ප්‍රධාන අයට ධර්ම දේශනාවක් කරන්න. ඔතනට ආවා අංකුර සහ ඉන්දික කියන දිව්‍ය පුත්‍රෝ දෙන්නේ. මතක ඇතිනේ කාටත් හොඳ සනිටුහනක් තියෙන දිව්‍ය පුත්‍රෝ දෙන්නේ. ඉතින් ඔතනට ඇවිල්ලා ඉන්නකොට සාකච්ඡා කරමින් ඉන්නකොට මේ අංකුර දිව්‍ය පුත්‍රයා පස්සෙන් පස්සට යනවා. බොහෝ යදුන් ගානක් ඈතට පස්සේ බුදුරජාන් වහන්සේ ඇහුවා මොකද අංකුර දිව්‍ය රාජය ඔය පස්සට යන්නේ? කියපු කතාව මතකද ස්වාමීනි මම අවුරුදු විපස්සී බුද්ධ ශාසන කාලේ අවුරුදු 10000ක් දන් දෙයි දැන් අපිට නම් අවුරුදු 100යි ඊට අඩුනේ ඒ කාලේ අවුරුදු 20000ක් පරමාවිෂිත වුණා. 30000 40000 ජීවත් වුණා. අවුරුදු 10000ක් විශාල ධනයක් වියදම් කළ දන් දුන්නා. ස්වාමීන් මගේ දාණය පිළිගත්තේ අදාන්ත අවිනීත දුර්ජන දුස්සීල මිනිස්සු. බලන්න කියපෝ කතා. මුදල් ලක්ෂ කෝටි ගණන් වියදම් කරමින් දුන්න දාණය අනේ නිෂ්ප්‍රෝජනයි. අල්පේ ශාක්‍යයි. ඔබ වහන්සේ ළඟ ඉන්න දිවි පුත්‍රයා බලන්න ඉන්දකදී විපොත්තරයා හිඟන මිනිස්සෙක් ගියාත්මේ. මනුස්ස ලෝකේ හිඟන මිනිස්සෙක්. එයාගේ හිඟන සිඟන භාජනයට ලැබුණ බත් ස්වල්පයක්. බත් පිඟානක් හම්බ වුණා. මේ හිඟන මිනිස්සයා කිව්වා ස්වාමීනි ඔය ආහාර ටික මට බෙදන්නේ නැතුව අර පින්නපාතේ වදින ස්වාමින් වහන්සේට පූජා කරනවා. ඔන්න ඔච්චරයි පින. තමන්ගේ සිඟන බඳුනට ලැබෙන්න ආහාර ටික අනුරුද්ධ මහරහතන් වහන්සේද පූජා කළා. අන්නේ පිනෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ දැන් ධනමදන ළඟම වාඩි වෙලා ඉන්න. ඒ තරම් ප්‍රබලයි බුද්ධ ශාසනය කරන පින්කම. එහෙම හිතුවම තමනුත් හිතන්න ඕන මේ ශාසනය අපි සලාක දාන දෙනවා මේ ගියාගේ හත් දවස දාන තුන් මාස දාන අවුරුද්ද දාන ඒ මොන දේ කරන්න ගියත් Taman කල්පනා කරන්න ඕන එක දෙයක්. මගේ මේ ධනය මගේ මේ කාලය මා මේ වැය කරන්නේ අනන්ත ගුණ ඇති අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයටයි. ඔන්න ඔය අදහසින් දානීය දෙන්න පින්නතුනේ කවදාකවත් වරදින්න අප්‍රමාණ අනුසස් ලැබෙන පින්කමක් වෙනවා. ඒ තරම් ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේට උනත් යමක් පූජකන සංඝයාට දෙන්න. ඔන්න බලන්නකෝ. පුදුම දෙයක්. උන්වහන්සේ සංඝ කියන කොටසට අයිති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මහත්තුරුන් මේ මව්වරුන් මේ දරුවන් කොයි කවුරුත් තුනුරුවන් විශේෂ පවත්වන පූජාව බොහෝම ඉහලින් කරගන්න ඕන. ඒකට කරුණු හතරක් ඕන මම කියන්නම්. ඒකට කියනු 이르දිපාද කියලා. පින්කමක් කරනකොට මේ ධර්ම දේශනා බුද්ධ වන්දනා හැම දෙයක්ම කරනකොට බොහෝම කැමැත්තෙන් කරන්න ඕන. ඕනකමෙන් ඕනාවට එපා නම් කිසිම දෙයක් කරන්න එපා. හිඟන මිනිස්සෙක් ආවත් ඕනෑවට පාරන යමක් දෙන්න එපා. කැමැත්තෙන් දෑතින් දෙන්න. මවට පියාට කැම ටික දෙනකොටත් දෙයාතින් දෙන්න. පිරිසුදුවට දෙන්න. ඒකේ අනුසස් වැඩි. අන්න ඒකට කියන ඡන්ද 이르දිපාද කියලා. කැමැත්ත. දෙවන්න කම්මැලිකම දුරු කරන්න උත්සාහය වීරිය මතු කරගෙන පින්කම් කරන්න. දැන් කම්මැලිව ඕනෑවට එපාවට බුදුන් ගන්දොත් විපාකල්පේ ශාක්‍යයි. අපිරිසුදුර පින්කමක් කළොත් ඒකත් අල්පේශාක්‍යයි. දෙව්ලොවට ගියත් ওই පැත්තකට වෙලා යදුන් ගානක් ඈතට වීසුණා වගේ තමයි ඉන්න වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළනවා එහෙම කරන්න එපා. උස්සායෙන් යුතුව පින්කම කරන්න. මොන කරදර කම් කටළු වරුසාව ආවත් වදගින්න සාපිපාසාව තිබුණත් මොන දේ තිබුණත් උස්සාහයෙන් තමන් ආපු ගමන කරගන්න. හොඳ දේශනාවක් පැවැත්වුවා අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු අප්පටිවානිතා ප්‍රධානස්මි බලන්න කරපු දේශනා මොනතරම් පින් කළත් ඇති කියලා හිතන්න එපා. ඔන්න දීප උපදේශ. හොඳට මතක තියාගන්න මොනතරම් පින් කළත් අනේ මදි මදි කියන සංඥාව Taman ළඟ තියෙන්න ඕන. මම මේ තන් මේ තරම් කාලයක් බුදුන් වැන්දා බණ භාවනා කළා දැන් ඇති කවදාකවත් හිතන්න එපා. මැරෙන තුරුම පුළුවන් තරම් පින් කරන්න ඊළඟ දීප උපදේශය අප්පටිවානිතා පධානස්මින් ඔය විදිය පින්දහම් කරගෙන යනකොට කරදර පීඩා බාධක නිന്ദා අපහාස ගරදන තරදන ඕන තරම් ලැබේ එකක්වත් ගණන් ගන්න එපා ඉදිරියටම යන්න ඉදිරියටම යන්න දැන් මේ පින්නතුලත් පින්කම් කරනවල මතකද මොන තරම් කරදර එනවා විදුලිය නැති වෙනවා ජලය නැති වෙනවා කරදර පීඩා එනවා බඩු මුට්ටු නැති වෙනවා. ඒ මොන දේ ආවත් ගණන් නොගෙන බොහෝම හොඳට ඉදිරියටම මේ වැඩ කටයුතු කරගෙන යන්න ඒකට ඕන කරන්න උත්සාහය. තුන්වෙනි කාරණාව තමයි චිත්තය. පසුබසින්නේ නැතෝ උදාර ප්‍රදං වීරිය ඇති සිත වගේ බලවත් හිතකින් පින්කම කරන්න ඕන. මේ වෙලාවෙත් එහෙමයි තණ්හා තරහ ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා පාපසිතුල් ඉවත් කරලා පිරිසුදු චේතනාවෙන්ම පින්කම කරගත්තොත් එහි අනුසස් බොහොම ප්‍රබලයි. ඊළඟ හතරවැන්න වීමන්සිද්ධිපාද ප්‍රඥාව කරන කියන හැම දෙයක්ම නුවණින් කරන්න. නුවණින් කරනකොට එහි ප්‍රතිඵල වැඩි පින්නතුනේ. කවර ලෝකයේ කුපන්නත් කවර තැනකට ගියත් ඒ හැම තැනකදීම ඒ අනුසස් වැඩි. මේ කරුණු හතර ඇතුව යම් පින්කමක් කළා නම් උපදින උපදින භවයක් පාසා හැමෝටම දීර්ඝ ආයුෂ ලැබෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේ සතර විපාද දිනු කළ මට කල්පයක් ඉන්න පුළුවන්. කල්පයක් කියන අවුරුදු 120ක්. නමුත් බුදුරජාණන් වහන්සේට ආරාධනාව ආවේ නැති නිසා ආයු සංස්කාර ඇතහැරියා. ඒ වගේ අපිත් පින්නතුනේ මේ ඡන්ද චිත්ත විරිය වීමංශ ධර්මතා හතර දිනු කරනවා නම් හැමෝටම දීර්ඝාස ලැබෙනවා. දැන් අපේ මුතුන් මිත්තෝ අතර ඉන්න පින්නතුන් අවුරුදු 80 90 100 100ක් ඉක්මවපු අය. හැමෝම සතුටු වෙන්නේ ඒගොල්ලෝ සත්ව ඝාතනය කළා නැහැ. සත්ව හිංසාව කරලා නැහැ. ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන ධර්මතා හතර හොඳට දියුණු කරලා. එහෙනම් අපිටත් තියෙන මෙන්න මේ කරුණු හතර දියුණු කළාම දීර්ඝාවස ලබන්න පුළුවන් ස්වර්ග සම්පත්තිය ලබන්න පුළුවන් නිර්වාණ සම්පත්තිය ලබන්න පුළුවන් එහෙමනම් මේ පින්නතුල්ලා අද මේ ධර්ම දේශනාව බොහෝම සද්ධාවෙන් ඕනකමෙන් යුතුව යොදාගෙන සීලයක පිහිටාගෙන මෛත්‍රී භාවනා තමනුත් මුළු ලෝකියටමත් යවමින් වැදගත් පුණ්‍ය කර්ම සිදු කරගන්ට අවකාශ ලැබුණ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ චරිතය මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ කාය වාක් මනෝ කියන ద్వාරත්‍රයේ සංවර බව එතුමිය ඡන්දචිත්ත විරිය විමංසාදී ගුණ ධර්ම දිනු කරගත් ආකාරය පිළිබඳව කරුණාකාරණා ටිකක් මේ ධර්මානුශාසනාවෙන් පින්නතුල්ලාට ශ්‍රවණය කරගන්න ලැබීම ගැන බොහෝම සන්තෝෂයටපත් වෙන්න මේ ධර්ම ශ්‍රවණය කරගත්තු පිනෙන් මේ මහත්තුරු මවුරු දරුවන් හැමෝටම මෙතන පටන් නිවන් දක්නා ජාති දක්වාම ආයු වර්ණ සැපබල ප්‍රඥාව ලබන්නටත් සතර පායෙන් නිදහස් වී අංග විකල මන්ද බුද්ධික බවෙන් නිදහස් වෙන්නටත් කවර ලෝකයේ ලෝකයේ කුපන්නත් මහා ධනවතෙක් මහා බලවතෙක් වීමටත් මහා ප්‍රඥාවන්තයෙක් වීමටත් මහෝපකාරී වන අතර සෝසේ සංසාර ගමන ගෙවන් කරලා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අමහා මහා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබෙනවා ලැබේවාය කියන ප්‍රාර්ථනාව තබා ගන්නට ඕන. ඉතින් අද මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ විශේෂ ප්‍රාර්ථනාවක් ඇති කරගෙන කතරගමදී අභාවයට පත්වන 2003 වසරේදී හිතේ හැටි අභාවයට පත්වනා වූ ආර්යදාස වදාවිත මහත්මානන්ට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නයි මේ මහත්තුරු මවුරු දරුවන් කොයි කවුරුත් ඇවිල්ලා මේ බෞද්ධ නාලිකාව තුලින් ලෝකෙටම මේ ධර්ම දේශනාවක් විසිරුව හැරලා මේ මහා පුණ්‍ය සම්පත් අනුමෝදන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්මදේ සිල් සමාදන් වීමෙන් මෛත්‍රී භාවනා වැඩිවීමෙන් ධර්ම ශ්‍රවණය කර ගැනීමෙන් මේ සිදු කරගනු ලැබූ කුසල සම්භාර ධර්මය 2003 වසරේ දෙසැම්බර් මාස 25 වන දින කතරගම පුණ්‍ය භූමියේදී මහා පුණ්‍ය කර්මයක් සිදු කරමින් සිටි අවස්ථාවේදී අභාවයට පත්වන ආරිදාස වදාවිත මහත්මානන්ට ඒකාන්තෙන් අත්වේවා අනුමෝදන් වෙත්වා වංශානන්ද මහත්මාගේ මියගිය දෙමව්පියන් ඇතුළු පවුලේ හැමදෙනාටමත් අවංශානන්ද මහත්මියගේ පරලෝසපත් වන දෙමව්පියන් ඇතුළු ඥාතීන්ටත් පින්කමට සහභාගී පවුල්වල හැමදෙනාගේ පරලෝසපත් වන සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින්කමන සහාය සහයෝගයේ දැකූ හැමදෙනාගේම ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාගේමත් නමින් පරලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ පින්වත් වේවා මේ පින් බලයෙන් ආරින්දාස වරාවිට මහත්මයා ප්‍රධානී පරලෝසපත් මව්පිය ගුරුවරාදී හැමදෙනාටම මේ පින් බලයෙන් සසර ගමන වාසනාවන්ත වේවා දුකින් නිදහස් වේවා අමහා මහ නිවන් සම්පත් ලබත්වා කියලා සාදුකාරයක් කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන ශාසන ආරක්ෂක ලෝකපාලක දිවි රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ අශේෂුර සප සම්පත් අභිවර්ධනය වේවා. දෙවරක වරණේ හැමෝටම ලැබේවා. දෙවියන්ටත් නිවන් සම්පත් ලැබේවා කියලා සාදුකාරය දෙල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේ මේ කුසල සම්පත්තිය තම තමාගේ නමෙන් ජීවත් වන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට නෑද හිත මිතුරන්ට ජීවත් වන ප්‍රදේශ වාසීන සමස්ත ලංකා වාසීන මුළු මහත් ලෝක වාසීන මේ කුසලත්වේ සීල සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සම්පත් ලබත්වා කියලා නිවන් ප්‍රාර්ථනා කළසින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්කමන සහයෝගයේ දක්වෝ ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් සිළු දෙනාටමත් බෞද්ධ නාලිකාවේ සේවය කරන සියලු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මෙම නාලිකාවේ නිර්මාත්‍රව අතිපූජ්‍ය පාද දරණගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම මේට සම්බන්ධ වුණු උතුරු තලංගම හීනතු කුඹුරේ පදිංචි එස්.ඩබ්ලිව් වංශානන්ද මහතා උදුලා මැණිකේ වංශානන්ද මහත්මිය ජපානයේ රැකියාව කියන යුතු දමිත යහම්පත් පුතුණුවන් සමන්තිකා වාසනා වංශානන්ද දියණිය අනුර මහත්මා වන බෑණනුවන් එවැගේ මනුල මුණුපුර ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ සහභාගී වන මහත්තුරු මව්වරු දරුවන්ටත් මේ උදාර කුසල් බලෙන් තෙරුවන් පිහිටෙන් ජයසිරි මහ බෝධින් වහන්සේගේ අනුභවයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අසනේ පපළු පන්දරෝ නවග්‍රහ දෝෂ විපත් කරදර සියල්ලම සංසිඳේවා හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා කර්ම විපාක සියල්ල සංසිඳේවා කරන කීල කී ආරක්ෂාදී කටයුතු සඵල වේවා නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි හැමදෙනාගේ ජීවිතවලට වහමහ ලැබේවා. තව තවත් දාන ආදී පින් දහම් සිදු කරගන්නට වාසනාව ලැබේවා. මුළු ලෝකයට මේ දහම් පණිවිඩය ලබා දුන් පිනෙන් හැමදෙනාගේ මෙලව ජීවිතත් මතු ජීවිතත් සුවපත් වේ. අනන්ත බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අමහා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් පින් අනුමෝදන් කරන්න. ඉදං වෝ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුගතා හොන්තු එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදන් සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදන් සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසත්තා චබුම්මත්තා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවං වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ